සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්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 තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සබ්බර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන එතුලින් සුගතිගාමී වූ පරලොව ආයත භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයේ ඇතුව තමනුත් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙමින් ලංකා වාසී ලෝක වාසී සද්ධර්මයට කැමති බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් මේ මහඟු පින්කම සම්පූර්ණ කරගන්නයි සූදානම් වෙන්නේ. එයින් ලබා ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න ඔබ සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. තුමතුනි අද ධර්ම දේශනාව මේ ප්‍රාර්ථනාව සම්බන්ධව සිදු කරන දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාවයි. පිනක් කරලා ප්‍රාර්ථනාවක් කරන එක හොඳද නැද්ද කියන කාරණාව ත්‍රිපිටකයට අනුව සාකච්ඡා කිරීමකුයි මේ ධර්මදේශනා මාලාවෙන් කෙරෙන්නේ. එහෙනම් මීට කලින් දේශනා දෙකක් මේ සම්බන්ධයෙන් සිදු කරන්ට යෙදුණා. විශේෂයෙන් අපි අන්තිම දේශනාවේ සාකච්ඡා කළා අංගුත්තර නිකායේ එක සූත්‍රයක අපේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව පිළිබඳව කරුණු හතරක් පැහැදිලි කරලා තියෙනවා. එක දුක්ඛාපටිපදා ගංගා විඥා දෙක දුක්ඛාපටිපදා චිත්තා විඥා තුන්වෙනි එක සුඛාපටිපදා ගංගා විඥා හතරවෙනි එක සුඛාපටිපදා චිත්තා විඥා සුඛාපටිපදා දුක්ඛා විඥා නිවන සොයාගෙන යන ගමනේ මූලික කාරණාව ප්‍රතිපදාවත් දුකයි අවබෝධය ලැබීම දුකයි දුක්ඛාපටිපදා ගංගා විඥා සමහර අය එහෙම තමයි අවබෝධය ඊටාම දුකයි. අවබෝධයක් දුකයි, ප්‍රතිපදාවක් දුකයි, අභිඥාවක් දුකයි. තව කෙනෙක් ඉන්නවා දුක්ඛා පටිපදා. පටිපදාව දුකයි, චිත්තාභිඥා. අභිඥාව සැපසහිතයි. තව කෙනෙක් ඉන්නවා සුඛා පටිපදා. ප්‍රතිපදාව සැපයි, ගණ්ඩාභිඥා. අභිඥාව දුකයි. තව කෙනෙක් ඉන්නවා සුඛා පටිපදා, චිත්තාභිඥා. ප්‍රතිපදාව සැපයි, අභිඥාව සැපයි. එයා තමයි ශ්‍රේෂ්ඨම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක අපි මේ කාරණාවට දෙවෙනි කාරණාවට උදාහරණ තමයි සාකච්ඡා කරමින් සිටියේ පෞද්ගල දේශනාව නිමා වෙනකොට. ඒ මහා සීව තෙරුන් වහන්සේගේ උදාහරණය. මහා සීව තෙරුන් වහන්සේට වීර්ය වැඩි සමාධිය ප්‍රමාණයට තියෙන වීර්ය වැඩි වෙලා. ආන් ඒ හින්දා රහත් බව ලැබෙන්නේ අවුරුදු 30ක්ම. යම් වෙලාවක දෙවියෙක් උන්වහන්සේට සමච්චලයක් කළා. සක්මන පෙරවලේ දෙවියෙක් අඬනවා. ස්වාමීන් වහන්සේ හව කවුද එතන අඬන්නේ කියලා. ස්වාමීනි මම කරා දෙවියෙ. මොකද අඬන්නේ කියලා ඇහුවා. ස්වාමීනි ඇඬියම රහස් වෙයිද කියලා හිතුණා. ඒක තමයි සමච්චලේ. ඇයි එහෙම සමච්චල් කියන්නේ? මහා සීව තෙරුන් වහන්සේටත් ඇඬුණා. අවුරුදු 30ක් වීර්ය වඩනවා මෙච්චර. මට බැරිද මේ ජීවිතෙන් රහත් වෙන්න කියලා ඇඬුණා. ආන්ගේ ඇඬිච්ච එකටයි සමච්චල් කරන්න ආවේ. ආන්ගේ සමච්චලයත් එක්ක හිතේ වීර්ය ටිකක් පහු බහලා තිබුණා. නමුත් උන්වහන්සේ සාහයත හැරියේ නෑ සක්මනේ ඉදිරියට වැඩම කළා. කමතහනින්ම ආපහුහැරලා පියවර දෙකක් තුනක් කියනකොට සෞඛ්‍යලිස් නැසුණා. මොකද අර කනස්සල්ල සමච්චලේ නිසා වීර්ය අඩු වෙලා තිබුණා. ඒ වෙලාවේ වීර්යයි සමාධියයි සම වුණා. වීර්ය ප්‍රඥාවයි සමාධියයි සම වුණා. එතකොට මේ වීර්ය වැඩි වෙලා තිබිච්ච වීර්ය සමාධියත් එක්ක සම වෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක් හරි වැඩි වුණොත් අරහත් වෙ ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකෙන් එකක් වැඩි වුණොත් ඒ තරහත්වේ ලැබෙන්නේ එතකොට මෙතන තවත් සඳහන් කරන ඒ වීරියට තවත් කරුණු මේ වීරිය වැඩි කියලා අපි කියහම දැන් අපේ වැඩි හිතනවාද මේ අපිට වීරිය වැඩි කියලා එහෙනම් අපිට වීරිය අඩු කරයි වාගේ කියලා අපිත් අඩු කරුවොත් නම් සමාධිය නැත්නම් රහත් බව අපිට හම්බ වෙයි කියලා. එහෙමනම් හීනකින්වත් හිතන්න එපා. මේ කියන්නේ කොහොම වීර්යයක් ගැනද? 30 අවුරුද්දක් කකුල් දෙකවත් හොදන්න නැතුව වඩාපු වීර්යයක් ගැනයි මේ කතා කරන්නේ. අපට එහෙම වීර්යයක් වැඩෙන්න තියා හිතන්නවත් බෑ. ඒ නිසා අපේ වීර්ය වැඩි කියලා එහෙම හිතන්න එපා කවුද. ඊළඟට කියන්නේ ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ අපේ ශාසනයේ දිවස්ලාභීන් අතර අගපණ කරන තිබුණේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. නමුත් රහත් බව වෙනුවෙන් අන්තිමට කොච්චර දුක් විඳද? මාස 8ක් සක්මම්ම කළා. ඒ කියන්නේ හිතෙන හිතන වෙලාවට රෑ දවල් දෙකේම 8 මාසයක් නිදාගත්තේ නෑ. වාඩි වුණා සඳහන් කරනවා ඒ කොණ්ඩ ඇලතරියේ නෑ අංශක 90ට වගේ කොන්ද තියෙන වාඩි වෙන්නේ. අට මාසයක්ම නිදි මරාගෙන රෑදවල් දෙකේම සක්මන් කරනවා කියන කාරණාව අපිට හිතාගන්නවත් පුළුවන්. එහෙම වීර්යය. අපේ මුගලන් මහරහතන් වහන්සේ මහ මුගලන් තෙරුන් වහන්සේ හත් දවසක් සක්මන් කළා. රෑ දවල් දෙකේම හත් දවසක් එක දිගටම සක්මන් කළා. රහත් වෙන්නේ. මේ අපි වගේ ටිකක් තින් කරපු අයද මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පුරුදු කරලා ඉන්නේ. පාරමිතා පුරලා. මහමුගලන් තෙරුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය විකුත් ලක්ෂ්‍ය පාරමිතා සම්පූර්ණ කරලා ඉන්න අය තමයි මෙච්චර වීර්ය වඩන්නේ රහත් වෙන්නේ. එහෙම හිතනකොට අපිට හිතෙන්නේ නැද්ද අපේ සසරින් මිදීම තව කොච්චර ඈත වෙන්නේ නැද්ද කියලා. ඒකයි මම කිව්වේ අපේ වීර්ය වැඩි කියලා කවුරුවත් අඩු කරන්න ලෑස්ති වෙන්න එපා කියලා. හත් දවසක් සක්මන් කරනකොට මුගලන් මහරහතන් වහන්සේට නිදිමතක් ආවා. හත් දවසක්ම රැය ලියනකන් ඇහැරිලා නිකමිටේ සක්මන්මයි. ආන් ඒ වෙලාවේ සක්මල කෙරවලේ වාඩි වෙලා නිදි කියලා වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා භාග්‍යතුන් වහන්සේ මොහොතේ මෙතන පහළ වුණා. අනේ මොග්ගල්ලාන. හත් දවසක්ම නිදිමරුවා නේද? ටිකක් සැතපීලා විවේකයක් ගන්න මොග්ගල්ලාන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇති කියලා හිතෙනවද? නෑ. විවේක ගන්න නම් කීවේ නෑ නිදාගන්න නම් කීවේ දේශනා කළේම නෑ. නිදිමත නැති කරගන්න ක්‍රම හතක් දේශනා කරලා බගිතුනාදී ඇවිල්ලා. නිදාගන්න නෙමෙයි කිව්වේ. නිදිමත නැති කරන ක්‍රම හතක් දේශනා කළා. අපි විනෝදුන අහලා තියෙනව නේද නිදිමත නැති කරගන්න ක්‍රම ටික. අපිටත් පොතපත පාඩම් කරනකොට නිදිමත එන්න පුළුවන්. භාවනා කරනකොට නිදිමත එන්න පුළුවන්. සමහර අයට බුදුන් වහන්සේ කොට නිින්ද යනවා. එහෙම නිදිමත එන්නත් පුළුවන්. එහෙම නිදිමතක් ආවොත් නිදිමත නැති කරගන්න ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. දැනගන්න එක ඔබට වටී කියලා හිතෙන නිසා කෙටියෙන් කාරණාව සිහිපත් කරගෙන අපි ධර්ම කාරණාව විස්තර කරමු. නිදිමතක් ආවොත් නිදිමත නැති කරන්න පාවිච්චි කරන පළවෙනි ක්‍රමය. භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා මොග්ගල්ලාන යමක් සිහි කරමින් වසන කල්හි ඔබට නිදිමතක් ආවොත් එය සිහි කරන එක අත්හැරලා දාන්න. යම් දෙයක් ගැන කල්පනා කර කර ඉන්නකොට නිදිමත එනවනම් ඒක ගැන කල්පනා කරන එක අත්හැරලා දාන්න. එතකොට ඒ නිදිමත නිකම්ම නැතුව යන්නේ ඒක හේතුවක් වෙනවා. දෙවෙනි කාරණාව ඒ නිදිමත එහෙම කරනකොට නැති වෙන්නේ නැත්නම් සඳහන් කරනවා ධර්මයේ සිහි කරන්ට ඒවා ගැන කල්පනා කරන්ට විමසන්ට පටන් ගන්න. ධර්මයේ සිහි කරන්ට විමසන්න කල්පනා කරන්ට පටන් ගන්න. මොග්ගල්ලාන එසේ කරමින් යසන කල්හි ඔබේ නිතිමත නැති වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව දේශනා කරනවා මොග්ගල්ලාන එසේ කරන කල්හි ඔබේ නිතිමත දුරු නොවී නම් අසා ඇති, කුහුණු කර ඇති, බණ දහම් විස්තර වශයෙන් සත්‍යයනා කරන්න. අහලා පුරුදු කරලා තියෙන බණ දහම් විස්තර සහිතව සජ්ජායනා කරා. ඒකකට නිදිමත නැතුව යනවා. හතරවෙනි කාරණාවක් සඳහන් කරනවා මොග්ගල්ලානේ. ඒන්දගේ නිදිමත දුරු වෙන්නේ නැත්නම් කන්දක අල්ලා ඒමේ අපට ඇදීම කරන්න. බණ දහම් සජ්ජායනා කරනකොට නිදිමත නැතුවුනේ නැත්නම් කන්දකෙන් අල්ලා එහාට මෙහාට ඇදගන්න කියනවා. එතකොට නිදිමත නැති වෙන්න පුළුවන්. පස්වෙනි කාරණාවක් සඳහන් කරනවා මොග්ගල්ලානේ. එයින්ද ඔබේ නිදිමත දුරු වෙන්නේ නැත්නම් ඇල්දියෙන් ඇස්තමා පිරිනද වටපිට ලෝකයේ දෙස බලන්න. ඇල්ලතරෙන් ඇස් දෙක තෙමාගෙන ඇස් පිරිනදලා වටපිට බලන්න. එතකොට නිදිමත නැතු වෙනවා. හයවෙනි කාරණාවක් දේශනා කරනවා මොග්ගල්ලාන එයින්ද ඔබේ නිදිමත නැති වෙන්නේ නැත්නම් ආලෝක සංඥා සිත්හි ඇති කරගන්න. ආලෝක සංඥා වඩන්නේ ඒකෙන් නිදිමත නැතුව යන්න පුළුවන්. දහවල් යන හැඟීම ඇති කරගනුව දවාලෙහිමින් රාත්‍රියේ ආලෝක සංඥාව ඇති කරගන්න. දවල්ට යම්සේ එළියයිද මහඝන කරවලේ කරවල වෙන දකින්න නැතුව දවල් ඉර පායලා තියෙනකොට තිබ්බ එළිය මෙනෙහි කරලා ඒ වගේ බලන්න හදන්න. ආලෝක සංඥාව ඇති කරගන්න. එතකොට නිදිමත නැතුව යයි. හත්වෙනි කාරණාවක් දේශනා කරනවා මොග්ගල්ලාන එසේ කිරීමෙන් ඔබේ නිදිමත දුර වෙන්නේ නැත්නම් ඇතුළතම තබා ගන්නා ලද චක්ෂුරාදී ඉන්ද්‍රියන් ඇතුව පිටතට නොයවූ සිත් ඇතුව සක්මන් කරන්න. හිත පිටතට යන්න දෙන්න මේපා. හිත එහෙම්ම තියාගෙන සක්මන් කරන්න. එතකොට නිදිමත නැති. ඒිනුත් බැරි නම් මොග්ගල්ලාන ටිකක් විවේකීව දකුණු වලට හැරිලා පැයක් පමණ සැතපෙන්න. කරුණු හතක් දේශනා කරලා ඒත් බැරි නම් ටිකක් සැතපෙන්න දේශනා කළා මිසක් මොග්ගල්ලාන හත් දවසක් නිදිමරුවනේ ටිකක් හැපෙන්න කියලා කීවේ නම් නෑ මේ සංසාරේ නිදිලා කවදාවත් ගොඩ යන්න බැරි වෙන හින්දා. ඊළඟට පින්නතුනේ අපි සඳහන් කරන්නේ හිටියේ මේ මුගලන් තරුණ වහන්සේ හත් දිනක්ම සක්මන් කෙරුව අංගුද්ද තරුණ වහන්සේ මාස 8ක් සක්මන අදිෂ්ඨාන කළා. ඊළඟට මේ පළමු සූත්‍රය මෙතන සඳහන් කරනවා සාරිපුත්ත පටිපදා සූත්‍රය, මොග්ගල්ලාන පටිපදා සූත්‍රය හා සාරිපුත්ත පටිපදා සූත්‍රය කියලා සූත්‍ර දෙකක් සඳහන් කරලා තියෙනවා. මේ සූත්‍රවල පළවෙනි සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා මොග්ගල්ලාන මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයෙන්ද ඔබ රහත් වුනේ කියලා. ක්‍රම හතර මතකයි. මේ ක්‍රම හතරෙන් මොන ක්‍රමයෙන්ද රහත් වුනේ කියලා සරියුත් මහරහතන් වහන්සේ මුගලන් රහතන් වහන්සේගෙන් අහනවා. උන්වහන්සේ සඳහන් කරලා උත්තරයක් දෙනවා එවත්නි මේ හතර ප්‍රතිපදා අතරින් යම් ප්‍රතිපදාවක් දුක් සහිතද වහවහ අවබෝධය ලැබෙනවද අන්න ඒ ප්‍රතිපදාවෙන් මම කෙලෙසුන්ගෙන් මිදුණා යම් ප්‍රතිපදාවක් දුක් සහිතද දුක්ඛ ප්‍රතිපදා චිත්තාවිඤ්ඤා ආන්ගේ ප්‍රතිපදාවෙන් තමයි මම අවබෝධය ලැබුණේ සසරින් මිදුණේ කෙලෙසුන්ගෙන් මිදුණේ කියලා. අටකතාවේ සඳහන් කරනවා මහමුගලන් තෙරුන් වහන්සේගේ යටතුන් මාර්ගයේ සැප සහිතයි. යටතුන් මාර්ගයේ සැප සහිතයි කියලා කියහම සෝවාන්, සකදාගාමි, අනාගාමි මේ මාර්ගයන් සැප සහිතවම උන්වහන්සේට ලැබෙනවා. ඊළඟ කාරණාව යටතුන් මාර්ගයේ ඊටාම සැප සහිතයි. අරහත් මාර්ගයේ දුක් සහිතව වහවහ අවබෝධය ලැබලා තියෙනවා. දුක් රහිතව වහවහ අවබෝධය ලැබෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාව පැහැදිලි කරන්නේ අංගුත්තර සත්‍යක නිපාතේ පචලායන කියන සූත්‍රයේ. අටකතාවේ සඳහන් කරනවා මහමුදලන් තෙරුන් වහන්සේගේ යටතුන් මාර්ගය සැප සහිතයි අරහත් මාර්ගය දුක් සහිත අවබෝධය ලබලා තියෙන්නේ කියලා. සරියුත් මහතෙරුන්ගෙන් මේ ප්‍රශ්නේ අහනවා උන්වහන්සේ පිළිතුරු දෙනවා ඒකට. එවත්නි මේ හතර ප්‍රතිපදාවන් අතුරින් යම් ප්‍රතිපදාවක් සැප සහිතද වහවහ අවබෝධය ලබනවද අන්න ඒ ක්‍රමයෙන් මම කෙලෙසුන්ගෙන් මිදුණා. ප්‍රතිපදාව සැප සහිතද වහවහ අවබෝධය ලැබෙනවද? මම කෙලෙසුන්ගෙන් මිදෙන්නේ ආන්‍යෝ ක්‍රමයටයි කියලා සරියුත් මහ රහතන් වහන්සේ උත්තරයක් දෙනවා. අටකතාවේ සඳහන් කරනවා ධර්මසේනාධිපතින් වහන්සේගේ පහළ තුන් මාර්ගයෙන් සැප සහිතයි කල්ගත වූ ප්‍රතිපදාව ලැබීමක් තියෙන්නේ අරහත් මාර්ගය සැප සහිතයි වහවහ අවබෝධය ලැබුණා කියලා. ඉතින් මේ පිළිබඳව තොරතුරු මේ සූත්‍රවල තියෙන්නේ ඉතාම කෙටියෙන්. බොහොම ටිකයි මේ සූත්‍රවල මේවා විස්තර කරලා තියෙන්නේ. ඒ හින්දා කරුණු කාරණා ඒ අට කතාවල් වල කොයි කොයි ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවද කියන කරුණ ප්‍රයෝජනම අවබෝධ කරගන්න එක හරි වටිනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දැන් මේ සූත්‍රවල කෙටියෙන් කෙටියෙන් සඳහන් කරලා තිබුණට බුද්ධ දේශනාව කොච්චර දිගද? භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කෙටි නෑ. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දාන ගෙදරකට වැඩම කරලා දාන වළඳලා මිනිසුන්ට දේශනා කරන ධර්ම දේශනාව දීඝනිකායයි මජ්ක්‍ධිම නිකායයි දෙකම තරම් දිගයි කියලා කියනවා. එක බණ. දීඝ නිකායයි මජ්ක්‍ධිම නිකායයි දෙකම තරම් දිගයි මඩක් ධර්ම දේශනාව දික් කරලා කෙරුවොත්. දීඝ නිකායේ එතකොට කොච්චර ප්‍රමාණයක්ද සඳහන් කරනවා. දීඝ නිකායේ ප්‍රමාණය මෙතන විස්තර කරලා තියෙනවා. දීඝ නිකායේ බණවර විශාල ප්‍රමාණයක්. ඒවා කියලා සඳහන් කරනවා නිකායන් දෙක අතර ඒ තරම් දිග ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. සංයුක්ත නිකාය අංගුත්තර නිකාය දෙක තරම් දීර්ඝයි කියලා සඳහන් කරනවා හැන්දෑවට මිනිස්සුන්ට කරන ධර්ම දේශනාව. හවස බණ අහන් දෙන කට්ටියට කරන දේශනාව. සංයුක්ත නිකායයි යංගුත්තර නිකායයි දෙකම වාගේ දිගයි. මෙතන සඳහන් කරනවා දීඝ නිකායේ බණවර 80යි. මජ්ක්‍ධිම නිකායේ බණවර 64යි. එතකොට මේ දෙකේම බණවර ප්‍රමාණය කොච්චරද? බණවර 144ක් වෙනවා. එතකොට දානේ වළඳලා ඉවර වෙලා මිනිස්සුන්ට කරන ධර්ම දේශනාව බණවර 100 44ක් මොනතරම් දිගද මේ බණවරකට අකුරු කීයක් තියෙනවද එක බණවරකට pāli අකුරු 8000යි එතකොට එවන් බණවර 144ක් දාන වළඳලා ඉවරලා කරන දේශනාව බුද්ධ දේශනාව දිගයි දැන් එතකොට අපිට හිතෙන්න පුළුවන් නේ අනික මිනිස්සුන්ට අනික් වැඩක් කරගන්න ආහාර ගන්න ඉඩ තිබ්බේ නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරේ ඒගොල්ලෝ ආහාර ගත්තට පස්සේ අපි වගේ හදිස්සියට භාග්‍යතුන් වහන්සේ වැඩි වැඩි නෑ විශේෂයෙන් දානේ උයන පිරිස වළං හොදන පිරිස අපි වගේ භාග්‍යතුන් වහන්සේ ඒ පිරිස අමතක කළේ නෑ. මේ දානෙට වැඩියෙන්ම මහන්සි වෙච්ච පිරිස මේගොල්ලෝ. ඒගොල්ලෝ බණ අහන්න එන කම්ම භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන්නේ කරන්නේ නෑ. අනික අද මේ gedara ධර්ම දේශනාව පටන් ගත්තාම මෙහාට කොච්චර එකතු වෙනවද? දෙවියෝ කොච්චර එයිද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන්ියේ දන්න නිසා ඒ gedara ඉඩ මදි නම් බුදුරජාණන් වහන්සේ පාත්‍රිතරන් නැගිටලා වඩිනවා. හැබැයි මිනිස්සු දන්නවා බුදුරජාන් වහන්සේ අපිත් එක තරහ වෙලා දෙන්නේ. ඒ ගිහිල්ලා හොඳට ඉඳ තියෙන රව් පිටියක වෙන්න පුළුවන්, වෙල් පිටියක වෙන්න පුළුවන් ගහක් යට බාජිකුන් හසේ වැඩ ඉන්නවා. මිනිස්සු වැඩ ඉවර වෙලා හේලියට අපෙන් කරනවා. දාස් ගානක්ද ලක්ෂ ගානක්ද ඉන්නේ ඕන තරම් දිනාට වාඩි වෙලා බණ අහන්න ඉඳ තියෙන තැනකට භාග්‍යතුන් වහන්සේ වඩිනවා ඒක භාග්‍යතුන් වහන්සේගේ සිරිත. හිර වෙලා ඇහිරිලා අමාරුවෙන් බණ අහන්න මිනිසුන්ට ඉඳ තිබ්බේ ඉඳ තිබ්බේ නැහැ. ඊළඟට මේ හවසට කරන දේශනාව බණවර 220ක්. දානයක් ඉවර වෙලා කරන දේශනාව බණවර 144ක්. හවසට මිනිස්සුන්ට කරන දේශනාව බණවර 220ක්. ඒ බණවර 220ක් කියලා සඳහන් කරාම සංයුක්ත නිකායයි අංගුත්තර නිකායයි දෙකම තරම් දිගයි කියලා සඳහන් කරන්න තියෙන්නේ ඒකයි. ඊළඟට මෙතන පැහැදිලි කරනවා සංයුක්ත නිකාය බණවර 100යි අංගුත්තර නිකාය බණවර 120යි. එතකොට තමයි 220ක් හැදෙන්නේ මේ බුද්ධ දේශනාවේ දීර්ඝ බව ඒක අපි වෙනුවෙන් කෙටි කරලා තියෙන බව හොඳට පැහැදිලි වෙනවා කරණීය මෙත්ත සූත්‍රයේ මම හිතන්නේ අපේ පින්නතුන් ඔක්කොටම කරණීය මෙත්ත සූත්‍රයේ පාඩම් ගාථා කීයද තියෙන්නේ 10යි කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගාථා 10යි කොහොමද දන්නවද මේ සූත්‍රය කොච්චර දිගද කියලා? කරණීය මෙත් සූත්‍රය බණවර 220ක්. මුළු සූත්‍රයේ දිග බණවර 220ක්. කරණීයමත සූත්‍රයේ තියෙන අකුරු ප්‍රමාණය අකුරු 17 ලක්ෂ 60000. කරණීයමත සූත්‍රයේ අකුරු. නමුත් අපිට පේන්න තියෙන සූත්‍රයේ ඉච්චන ලොකුද? දැන් තේරෙනවද බුද්ධ දේශනාව මොනතරම් කෙටි කරනද කියලා? එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අද ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ තාම කුඩා සාරාංශයක්. සාරාංශය තියෙන්නේ පොත් 57ක ලියලා තියෙන්නේ සාරාංශය. හැබැයි ඕක බුදුරජාණන් වහන්සේ සාරාංශ කළේ. වෙන කෙනෙක් ඔය පොතත් සාරාංශ කරනවා නම් අපි ආන්ගේ තව කෙනෙක් සාරාංශ කරපු පොතක් කියවුවොත් අපිට ධර්ම අවබෝධය කරන්න පුළුවන් වෙයිද? එයත් සාරාංශ කරලා තියෙන්නේ මේකෙනුත් ටිකක් ටිකක් අයින් කරලානේ. ආන්ගේ අයින් කරපු වචන ටික ඇතුලේ ඔබේ නිවනට අදාළ කාරණාව අයින් වෙලා තියෙන පුළුවන්. හැබැයි ඔය නිර්මල බුද්ධ ජයන්ත පිටකේ මේ ලෝක කෝටි කීයක් ජීවත් වෙනවද? ඒ කෝටි ගානම නිවන් දකින්න ධර්ම කාරණා ටික ඔක්කොම අන්තර්ගතයි. හැබැයි අපි සාරාංශ කරන්න ගත්තොත් කෝටි යානක නිවන එළියට යනවා. අන් ඒ ත්‍රිපිටකේ කියවනවා නම් බුද්ධ ජයන්ති මුද්‍රණයේ විතරක්ම විතරක්ම කියවන්න. එහෙම නැත්නම් අපිට පැටලෙන්න පැටලෙන්න සිද්ධ වෙනවා පස්සේ. ඒ කාරණාවත් මතක තියාගන්න. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොයිතරම් දීර්ඝද මොනතරම් කෙටි කරලා තියෙනවද? හැබැයි ඒක හරියටම අවබෝධ කරගන්න කිව්වා. ඒ හරියටම අවබෝධ කරනවා කියන කාරණාව හොඳටම බණ අහන්න කිව්වා. හොඳටම බණ අහන හැටි පැහැදිලි කරලා තියෙන සෝතානුගත කියන සූත්‍ර දේශනාවේ. කොහොමද හොඳට බණ අහනවා කියලා කියන්නේ? ආකාර පහකට අනුව බණ අහන්න ඕනේ. ඉතින් ඒකට හිතෙනවා අපි මේ බණ අහනවාද කියලා. ආකාර පහකින් බණහන්න කිව්වා. මොකක්ද ආකාර පහ? සුතා, දතා, වචසා ಪರಿචිතා, මනසානුපෙක්ඛිතා, ditthiya suppatividda. මේ ආකාර පහෙන් හරියටම ධර්ම ශ්‍රවණය කරන්නයි දේශනා කරන්නේ. ඒකින් ලැබෙන ලාභයක් තියෙනවා. ඒ ලාභය මේ ලෝකෙ කෙනෙකුට හිතාගන්න බැරි ලාභයක්. අපිට ඒක නොලැබුණේ ඇයි? අපි තාම එහෙම බණ ඇහුවේ නැද්ද? නැද්ද කොහෙද? සුතා හොඳින් අහන්න. ඒකයි සුතා කිය හොඳට අහන්න. දතා මතක තියාගන්න. ධාරණය කරන්න දරන්න අහපුදී. වචසා ಪರಿචිතා කියලා කියේ වචනෙන් වචනය උච්චාරණය කරන්න කිව්වා. වචනෙන් වචනය උච්චාරණය කර කර හොඳට අවබෝධ කරගන්න කිව්වා. දිට්ඨියා සුප්පටි විද්දා. වචනෙන් වචනේ තේරුම දැනගන්න ඕනේ. Taman අහන ධර්මයේ වචනෙන් වචනේ තේරුම දැනගන්න කිව්වා. ආන් එහෙම තේරුම දැනගන්නකොට ඒ පියවරේදී මේක තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න එහෙමනම් මුල් කාරණා තුනේදී කියන විදිහට pāli භාෂාව පිළිබඳව අවබෝධයකුත් තියෙන්න තියෙන්න ඕන හරියටම බණ අහනවා. ඉතින් එතකොට අපිට හිතෙන්නේ නැද්ද අපි අවාසනාවන්තයි කියලා. ඇයි අවාසනාවන්ත? අපි pāli දන්නේ නැහැ. ඒකට අපි pāli ඉගෙන ගත්තේ ඉගෙන ගත්තේ නැහැ. ඇයි pāli ඉගෙන ගත්තේ නැත්තේ කියලා හුවොත් උත්තරයක් හම්බ වෙනවා සමහර කෙනෙකුගෙන් අමාරුයි කියලා. pāli භාෂාව අමාරු හින්දා ඉගෙන ගත්තේ නැහැ. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඉංග්‍රීසි අමාරු නැද්ද කියලා. ගණන් හදන්න අමාරු නැද්ද කියලා. ඒවත් අමාරුයි. සිංහලත් අමාරුයි. ගණන් අසමත් වුණොත් දෙවෙනි පාරක් ලියලා තුන්වෙනි පාරක් ලියලා සමත් කරගන්න. ඉංග්‍රීසි අසමත් වුණොත් දෙවෙනි පාරක් ලියලා තුන්වෙනි පාරක් ලියලා සමත් කරගන්න. එහෙනම් මේ දෙකත් අමාරු හිඳයි. එහෙනම් ඉතින් පාලිත් ඉගෙන ගන්න ගියා නම් එහෙම කරන්න එහෙම කරන්න තිබුණා. සමහර කට්ටිය විභාග ලියලා ප්‍රතිඵල එනකන් ජපන් භාෂාව ඉගෙන ගන්න. මාස තුනක් ඉගෙන ගන්නවා. කොරියන් භාෂාව, ප්‍රංශ භාෂාව, අරාබි භාෂාව ඉගෙනගෙන මාස තුනකින් ඉගෙනගෙන පිටරටට යනවා. ඉතින් ඒකට අපි තේරෙන්නේ නැද්ද අපි මේ ආත්ම වංශාවක් කරගන්නේ කියලා පාලි අමාරුයි කියන්නේ. බලහම පාලි විතරයි අමාරු අනිත් එක්කම ඔක්කොම ලේසියි දෙකේ. හැබැයි ඉතින් වැරදිලා තියෙන තරම් තේරෙන්නේ මේ වෙලාවට. ලංකාව ගැන සඳහන් කරාම අද ලංකාවේ මිත්‍යා දෘෂ්ටි කොච්චර පුදුමාකාර අවාසනාවන්ත රටක් බවට පරිවර්තනය වෙමින් ගෙනී තියෙනවා. අහිංසක සදහවත් වූ ධර්මකාරණාව තෝරගන්න ඉගෙන ගත්තේ නැති හින්දා වැඩියෙන්ම යන්නේ මොකක් පස්සේද? වැඩියෙන්ම යන්නේ මිත්‍යා දෘෂ්ටිය පස්සේ. මොකක්ද අන්තිමට වෙන්නේ? සැකමේ අවිචී විතරයි. කොයි තරම් භයානකද? හරිම සිව්. ඔබෙන්නත් ඇදලා යන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයෙක්වත් හොයාගෙන නිවැරදි සද්ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට අවිචූර්ම වෙන්න තියෙන ඊට කඩ මේ ජීවිතෙන්න දොර ඇරිලා තියෙන්නේ ඇයි මේ පහර දීගෙන යන්නේ මොකේද? භාග්‍යතුන් වහන්සේගේ ජින චක්‍රයට. එක වචන මාත්‍රයක් වෙනස් කෙරුවොත් ඇලපිල්ලක්වත් මේ ධර්මයෙන් වෙනස් කරනවා නම් යම් කෙනෙක් ඔහුට අවීචිය දොර ඇරෙන බව රහසක් නෑ. එහෙනම් මේ තරම් මිත්‍යා දෘෂ්ටියෙන් භාග්‍යතුන් වහන්සේ ගැන සඳහන් කරන්න ගියහම මොන තරම් මොන තරම් අශීර්වාදයකට පත් වෙයි. පෞද්ගල දවසක ඒක පුද්ගලයේ ප්‍රකාශයක් කරලා තිබුණා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බෝධි මූලයට වැඩම කළේ ගංජ පාවිච්චි කරලා. වචන මාත්‍රේ මදි දෙනිරේට යන්නේ. නමුත් ඒගොල්ලෝ කියන දේ ඒ වගේ දේවල් ඉස්මතුලින් පිළිගන්න රටක් නෙවෙයි. ඒ හින්දා හරියටම මේ භාෂාව ඉගෙන ගත්තේ නැත්නම් එහෙම නැත්නම් සත්පුරුෂයෙක් වෙලා ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් අපිට කොච්චර වරදින්ද? අන්ද ධර්මයේ අධර්මයේ මනාව තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. අවසාන කාරණාව මනසානුපෙක්කිතා විදර්ශනා ඥානවලට හරව ගන්න. ධර්මයේ මනාව අහලා පස්සේ තමන්ගේ භාෂාවෙන් තේරුම් අරගෙන මේක විදර්ශනා ඥානවලට හරව ගන්න ඕනේ. එහෙම සඳහන් කළේ ඇයි? Tamanta කොයිතරම් කෙලෙස් තියෙනවද? මේ ධර්ම කාරණාව Tamanගේ කොතනටද බලපාන්නේ? මංගාව කෙලෙස් කොච්චර තියෙනවද? මගේ කොතන තියෙන කෙලෙස් වලටද ධර්ම කාරණාවෙන් පහර දීලා මොන කෙලෙස්ද කොයි කෙලෙස්ද විනාශ කරන්න ඉස්සරලාම කියලා තේරුම් ගන්න පුළුවන් ශක්තියක් Tamanට තියෙන්න ඕනේ. ආන් ඒ කෙලස් තියෙනවද මොන කෙලස් වලටද මේ ධර්ම කාරණාව බලපාන්නේ කියන කාරණාව හොඳට තේරුම් ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ ධර්ම කාරණාව කොහොමද යොදාගන්නේ ජීවිතේට? කෙලස් නැති කරන්න හැකියාව තියෙන කොයි ආකාරයෙන්ද මේ ධර්ම කාරණාව තුලින් කියන කාරණාවත් මනාව නිවැරදි කරගන්න. මෞර්තියෝ ඥාතීන් මිත්‍රයන් මේ ගාව කොයි කොයි විදිහේ කෙලස් තියෙනවද? කොයි කොයි කෙලෙස් වල ඒ අය ගැටිලා ඉන්නවද? ආන් ඒ කාරණාව හොයලා, පෙන්නලා, තේරුම් කරලා, පැහැදිලි කරලා දීලා ඒ අය ඒකෙන් මුදවා ගන්න පුළුවන් හැකියාවක් උපදවා ගන්නත්, ඇති කර ගන්නත් මේ ආදි වශයෙන් ඒ ගැන අවබෝධ වෙන්න ඕන කියලා සඳහන් කරනවා. ධර්මයේ හරියටම ශ්‍රවණය කෙරුවොත් මේ කරුණු මනාව අවබෝධ වෙනවා මනාව වැටහෙනවා. අන්න ඒ නිසා මේ ධර්ම කාරණාව ගැන වෙන වෙනම හිතලා ප්‍රඥාවෙන් විඳ විඳ නිරන්තරයෙන් අවබෝධ කරමින් ප්‍රඥාවෙන්ම ධර්ම කාරණාව විනිවිද දකින්න ඕන කියලා සඳහන් කරන කොයි වගේද අතඹුලක්සේ මේ ධර්ම කාරණාව හාත්පසින් අවබෝධ වෙන්න ඕනේ. කොයි පැත්තෙන් ධර්ම කාරණාව දිහා බැලුවත් ධර්ම කාරණාවත් වැටහෙනවා. මේ මේ ධර්ම කාරණාවට අනුව මගේ ජීවිතේ මෙච්චර අඩුපාඩු තියෙනව නේද කියන එක තමන්ටම තමන්ටම පේන්න පටන් ගන්නවා. එතකොට තමයි තමන්ගේ කෙලෙස් කොතන තියෙන කෙලෙස් වලටද මේ ධර්ම කාරණාවෙන් පහරෙල්ල වෙන්නේ කියලා අවබෝධ වෙනවා. ඉන්නතුනි මෙන්න මේ සූත්‍රය ගැන අපි කතා කරමින්ම බාගතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඕනම කෙනෙක් එහෙම මේ ධර්ම කාරණාව අවබෝධ කරගන්නවා නම් සෝතාන්දක සූත්‍රයේ සඳහන් කරන විදිහටම ඒගොල්ලන්ට මොන තරම් ලාභයක් ලැබෙනවද මෙලවත් පරලොවත් ඒ ලාභේ සීමාව කියන්නේ බැරි තරම්. නමුත් මේ මුලින්ම දේශනා කළේ කාටද? ඒක තේරුම නැත්නම් කොයි විදිහටද කියන කාරණාව හරියටම අවබෝධ කරගන්න කියලා දේශනා කළා. අතීත පෙරවරු මේට අනුව කටයුතු කරලා අරහත්ත්වයට පත් වුණා. රාජතුන් වහන්සේ හරියටම බණ අහන්න කියපු විදිහටම බණ අහලා අරහත්ත්වයට පත් වුණා. අපේ ශාසනයේ වැඩි පිරිසක් රහත් වුණේ භාවනා කරලා නෙමෙයි. ඒක අවබෝධයෙන්ම කියන්න පුළුවන්. ත්‍රිපිටකේ සඳහන් කරලා තියෙන විදිහටම කියන්න පුළුවන්. මේ ශාසනයේ වැඩි ප්‍රමාණයක් රහත් වුණේ භාවනා කරලා නෙමෙයි බණ අහලා. හැබැයි ඒ කොයි විදිහටද සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිවිද්දා කියන ආකාර පහෙන් මනාව සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කරුණ මනාව අවබෝධ කරලා මනාව වටහාගෙන මනාව තේරුම් අරගත්තු පුද්ගලයා ජීවිතේ හරි සතුටින් ධර්මයේ දරනවා. ඊළඟට පින්නතිනි මේ විදිහට මේ ප්‍රතිපදා හතර ගැන කෙටියෙන් සාකච්ඡා කරලා කරුණු කාරණා මේ වෙලාවේ අපි සඳහන් කරන්නේ බොහොම කෙටියෙන් නැත්නම් බොහොම ගැඹුරට සාකච්ඡා කරන්න තියෙනවා. මේ නිසාම තමයි අදුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අදුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්න අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. අදුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා ප්‍රාර්ථනා කරාම කිසිම දුකක් කරදරයක් අම්කටුල්ලක් නැතුව ප්‍රතිපදාවට බාධාවක් නැතුව මේ නිර්වාණය අවබෝධ කරගන්න හරි හරි පහසුයි එහෙනම් නිවන් අවබෝධ කරනවා කියන එක හරි දුක් සහිතයි කියන කාරණාව නෑ ඊටාම සැපසේ නිවන අවබෝධ කරන්න පුළුවන් හැබැයි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන කියන එක මේකෙන් පැහැදිලි වෙනවා හැම කල්හිම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කිරීම සැප කැමති කෙනෙකුට ඉතාම සුදුසුයි. හැම කල්හිම සුවපත් වෙන්නම ප්‍රාර්ථනා කරන්න ඕනේ පින් කරලා. අපි කවුරුවත් කැමති නැන්නේ දුක් සහිතව ලෙඩ සහිතව ඉන්නේ. ඒ හින්දා නිවන් දක්නා ජාති දක්වාම හැම කල්හිම සුවපත් වේවා. සුවසේම ධර්ම අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉතාම වටිනවා ඒකට. ඒ ප්‍රාර්ථනා එහෙම කරාම ඒ විපාක දෙනවද කියන කාරණාව වෙනම වෙනම ධර්මයේ පැහැදිලි කරනවා. අපි කරන ප්‍රාර්ථනාව ඒ විදිහටම අපිට විපාක දෙනවා. ආන් ඒ නිසා මනාවු ප්‍රාර්ථනාවක් හරි වටිනවා. කොයි විදිහටද නිවන් මඟට යන්න ඕනේ? ඒ කාරණාවේ විදිහටම විපාක දෙනවා. මම් පින්කම් කර කර ප්‍රාර්ථනා කරන විදිහටම විපාක දෙනවා. නමුත් සමහර කෙනෙක් සඳහන් කරනවා ප්‍රාර්ථනා කරන්න එපා. ඒක දුක් සහිතයි. ඒක සසර දික් වෙන ක්‍රමයක් කියලා. ත්‍රිපිටකේ පුරාම භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද? අපි පින්නතුන් මතකද මහා පදුම දේවිය පිළිබඳව කාරණාව. මහා පදුම දේවිය ප්‍රාර්ථනා කළා. බොහොම දුප්පත් කුලයක ඉපදිලා සිට පවුලක ඇල්හේනක් තමයි මුර කරන්න ලැබුණේ. එක දවසක් ඇල්හේනේ ඇවිදලා ඇල් කරල් ටිකක් හදාගෙන ඇවිල්ලා විලඳ බැද්දා. විලඳ බැද බැද ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේනම පින්ඩ පාත වැඩිනවා. ඒ කල්පනා කළා මට හොඳ අවස්ථාවක් උදාගලා. දුප්පත් මට දෙන්න දෙයක් තියෙනකොට දෙන්න කෙනෙක් නැහැ. දෙන්න කෙනෙක් ඉන්නකොට දෙන්න දෙයක් නැහැ. අද නම් භාග්‍යතුන් වහන්සේ වැඩලා ඉන්නවා. පූජා කරන්න විලඟක් තියෙනවා. විලඟ ටික අරගෙන ගිහිල්ලා ගණන් කරලා විලඳ ඇට 500ක් අර පාස්තරෙන් තිබ්බා. මොහොතකට කලින් විල ළඟට ගිය වෙලාවේ ලොකු මෙලින් මලක් තිබුණ විලේ ඒක කඩාගෙන ඇවිල්ලා තිබ්බා. විලඳ ඇට 500ක් පාස්තරය ඇතුලෙන් තියෙන මෙලින් මල පුබුදු කරන මෙලින් මලින් පාස්තරේ කට වැහුවා. පාස්තරේ කට වහලා බුදුරජාණන් වහන්සේ ගාව දන ගහගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විලඳ පූජා කරපු කෙනෙක් මම අද වෙළඳ 500ක් පූජා කළා. මට කවදාවත් මව් කුසක ඉපදෙන්න නොලැබේවා. අම්ම කෙනෙකුගේ කුසේ ඉපදෙන්නම එපා කියලා ප්‍රාර්ථනා කරුවා. මොකද මව් කුසේ උපදින එක එතරම්ම දුක්ඛදායකයි. අපි මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාවේ ටිකක් විස්තර කරලා තියෙනවා ජාතික දුක්ඛ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටි. ඒ නිසා මම කවදාවත් අම්මගේ කුසේ නම් ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරුවා. විනත 500ක් පූජා කළානේ. ස්වාමීනි මම නිවන් දක්නා ජාති දක්වා උපදින උපදින භවයක් භවයක් ගන්න දුක නැතුව ඉපදෙන්න ඕනේ මට විලඳ පූජාවේ පිණින් මම පෘථිවියටම අධිපති රජෙකුගේ අග්‍ර මහේෂිකාව වේවා මව් කුසක උපදින්න එපා පෘථිවියට අධිපති රජෙකුගේ අග්‍ර මහේෂිකාව වේවා ඔහු සමග විවාහ වෙච්ච ජීවිතේ මට දරුවෝ 500ක් ලැබේවා නෙළුම් මල පූජා කරපු පිණින් මම পায় තියෙන තියෙන තැන් නෙළුම් මල් පිටේවා මට ලැබෙන දරුවෝ 500 දෙනාම ඔබ වහන්සේ වගේම සසරින් කෙරවල දැක්වා. ප්‍රාර්ථනා ටික එහෙම කළා. තව ප්‍රාර්ථනාවක් කළා. කිසිම මිනිස්සෙකුට නැති අග්‍ර සම්පන්න රූපයක් මට ලැබේවා. ඒ ප්‍රාර්ථනාවෙන් පස්සේ ජීවිතෙන් මැරිලා ගිහිල්ලා දෙවිලොව ඉඳලා අපේ බුදුසසුනන් වහන්සේ පාරමිතා පුරනකොට කැලෑවේ උන්වහන්සේ පාරමිතා පුරන විල ළඟ විලේ ලොකු නෙළුමක් තිබ්බා. හැමදාම නාන්න ගියහම අනිත් නෙළුම් පිපිලා තියෙනවා මේක පිපෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කඩල ගත්තා මොකද කියලා බලන්න. අරගෙන මල දිහා බලනකොට මල තිබුණා. මල පිපිල බංගම මල ඇතුලේ දෙරියක් තියෙනවා. ධාරක ප්‍රේමය අවදි වුණා ඇය ගෙනල්ලා හැදුවා. කරුණ වියට එන්නේ එන්නේ එන්නේ එන්නේ පුදුමාකාර ලස්සනයි. මනුෂ්‍ය රූපේ ඉක්මයන් ලස්සනක් ලැබෙන්න කියන්නේ. යන්තම් ඇවිදින්න පටන් ගත්ත දාන ඉඳලා මහ පොළේ පය තියෙන තියෙන තැන නෙලින් කිපෙනවා. අර ප්‍රාර්ථනාව. කැලේ ඇවිදින වැද්දෙක් දැක්කම මේ ලස්සන තරුණිය දැන් වැඩි වියට ඇවිල්ලා වැද්දාය ගැන හොඳට බැලුවා තාපසතුමා විදුව වෙන්නයි කියලා හිතලා රජුරවන්ට ගිහිල්ලා කිව්වා. රජුරවන්ට 18000ක් දිශෝරු පෙන්වලා කිව්වා වැද්ද කොහෙද කාන්තාව දැකලා තියෙන්නේ? ඔබේ කියන කාන්තාව මේ අය තරම් ලස්සනද කියලා. වැද්ද කියනවා මේගොල්ලෝ ඇය ගාවින්වත් කියන්න බෑ. රජුරුව ගිහිල්ලා බැලුවා. ඇත්තටම සුන්දරයි. හිතාගන්න බැරි තරම් ලස්සනයි. තාපසතුමාගෙන් අවසර අරගෙන එක් කරගෙන ආවා. ඒ රජුරුවත් එක ජීවත් වෙනකොට ඇයට දරුවෝ 500ක් ලැබුණා. හැබැයි අවුරුදු 7 වෙනකොට දරුවෝ 500ම ගිහි ගෙදරින් ගිහිල්ලා දරුවෝ 500 දෙනාම පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් වුණා. මට දරුවෝ 500ක් ලැබේවා. ඒ සියලුම දරුවෝ වහන්සේ වගේ නිවන කරා වඩිත් වැඩම කරත්වා කියලා සඳහන් කළේ. ඇය මේ ප්‍රාර්ථනාව සහිතව මේ පූජාව කළා. පසේ බුදුරජාණන් වහන්සේ විලඳ අරගෙන වඩිනකොට දෙපළු ටිකක් හම්බුණා. මේ කුඹුර ගාවම ඉන්න අය. දෙපළු දරුවෝ ඇහුවා ස්වාමීන් වහන්සේ දානෙ ලැබුණාද? දානෙ ලැබුණා. කවුරු ස්වාමීන් වහන්සේ දානෙ දෙන්නේ? අර ඇල්හේන බලාගෙන තරුණිය තමයි අද විලඳ දන් ස්වාමීනි ඇය දන් දීලා මොකවත් ප්‍රාර්ථනා කළාද? ඇය කරපු ප්‍රාර්ථනා ටික ඔක්කොම භාග්‍යතුන් වහන්සේ මේ දරුවන්ට දරුවන්ට කීවා. ඒගොල්ලෝ යම් යම් දේවල් බුදුරජාණන් වහන්සේට පූජා කළා ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි ඇයට දරුවෝ 500ක් ලැබෙන්න ප්‍රාර්ථනා කළා. ඔබ වහන්සේට මේ පූජාවල් කරපු අපි ඇගේ දරුවෝ වෙලා ඉපදේවා කියලා. එතන ගොපළු දරුවෝ 500ක් හිටියා. ඒ ගොපළු දරුවෝ තමයි ඇගේ දරුවෝ වෙන්නේ. ඒගොල්ලෝ තමයි පස්සේ යුතුවේ. ප්‍රාර්ථනා. හැබැයි මේ කවුද? මේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ශාසනයේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේගේ සංසාර ගමනේ තවත් එක අවස්ථාවක්. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ ළඟ එතුමිය සසරින් එතර වුණා. මේ ප්‍රාර්ථනාව අලාපු හැටි. එහෙනම් ඔබ කැමැති කැමැති විදිහට ඔබටත් පුළුවන් ප්‍රාර්ථනා කරන්න. අනේ හින්දා හැම තින්කමක්ම කරලා ප්‍රාර්ථනාවක් කරගන්න එක හරි වටිනවා. කැමැති නම් කරගන්න පුළුවන් අකමැතිලන් නොකර ඉන්නත් පුළුවන්. නමුත් ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද කියන එකයි මේ දේශනා මාලාවෙන් සාකච්ඡා කරන්නේ දීර්ඝ කාරණාවක්. අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා කියලා සඳහන් කරන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. සම්ම දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට පින් අනුමෝදන් වේවා. ඔබ අප සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ